දැයි අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කාලේ වෙන් කර ගන්න යන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න විශේෂවාරය ආරම්භ කරමු ඉදි ප්‍රස්තාව ලැබෙන පරිදි සභාවෙන් නැගිට ප්‍රශ්න වලට සාදර වෙමු පස්සේ අපි ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට ඊසනෝන මාතේ ඉල්ලා සිටිමු අවසරයි ස්වාමීන් වහන්ස අද දිනට ප්‍රශ්න 9ක් ලැබිලා තියෙනවා ප්‍රකාශ දෙකකුත් ලැබිලා තියෙනවා අවසරයි පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මුල් කාලයේදී වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන් කළ මා දැන් යටිපතුල් දෙකට දැනෙන දේ මෙනෙහි කරමින් විනාඩි 35ක් 40ක් සක්මන් කරමි. සිත ඉඳ හිට පිට ගියත් නැවත අරමුණ කරා පැමිණේ. පරයන්ක භාවනාව විනාඩි කිහිපයක් මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කර හුස්ම රැල්ල දෙස බලමි. නාසිකාග්‍රයේ හුස්ම රැල්ල ඉහළට යන විට තදින් දැනේ. ප්‍රශ්වාසය සැහැල්ලුවෙන් පහළට යනු දැනේ. ඊතා ඉක්මනින් හුස්ම රැල්ල තුනී වී යයි. පහුගිය නොවැම්බර් මාසයේ පටන් භාවනා කිරීමෙන් හිසෙහි ඇති වූ ගැස්සීම්, තදවීම, හිරිවැටීම්, විදුලිය දුවනාවක් මෙන් දැනීම මේ දක්වාම වෙනස් වෙනස් ආකාරයෙන් පවතී. පසුගිය මාස කිහිපයකදී මා මෙහි පැමිණ විට තදබල වේදනා හිසේ ඇතිවිය. දැනට දින 3-4ක සිට මාගේ භාවනාවේදී ඇතිවන හිසෙහි ගැස්සීම වෙනුවට හිස ඉස්සරහට පිටිපට පිටිපසට විසිවෙයි. යමෙක් තදින් අල්ලා තල්ලු කරන්නක් මෙන්. මේ ආකාරයට පිට ඉහළින්ද තල්ලු කරනු දැනේ. මෙය මාහට නිින්ද යෑමක්ද? තවද මාගේ හිසෙහි පිටුපස ඉහළ කොටස සහ හිස් මුදුන අතර කිසියම් ක්‍රියාකාරීත්වයක් දැනේ. හිස පිටුපස සිට හිස් මුදුන දෙසට නොදෙනී යන වාසේ හිරිවැටි බොඳ වී යන්නාසේ දැනේ. හරි හැටි විස්තර කර කිව නොහැක. භාවනා අවස්ථාවේදී බෙල්ල දෙපස සිට කන පිටුපස දක්වා තද වේදනාවක් ඇත. වම් පැත්තේ වැඩිය. මේ සියල්ල භාවනාවෙන් පසු වේදනාවල් ක්‍රමයෙන් තුනී වෙයි. වීයයි. මේ මාගේ භාවනාවේ දියුණුවක් දයි යයි දනිමි. පින්වත් ස්වාමීන් වහන්සේ මහට ඊතා කරුණාවෙන් උපදේශයක් දෙනසේක්වා. ඔබ වහන්සේට දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. අප වෙනුවෙන් කරන්නා වූ ඉමහත් කැපකිරීමට ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනා සර්ව ප්‍රකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. සාදු සාදු සාදු. මේකේ සක්මන පිළිබඳව ගත්තොත් ඒකේ දෙවෙනි වාක්‍යය ලියලා තිනවා කකුලේ දැනෙන දේවල් මෙනෙහි කරනවායි කියලා. ඇත්තට මේක මෙනෙහි කරනවා කියන වචන නෙවෙයි පාවිච්චි කරන්නේ දැනෙන දේවල් බලන ඉන්නවායි කියන එක. මෙනෙහි කරන්නේ අපි වම දකුණ වශයෙන් තමයි. ඊට පස්සේ දැනෙන දේවල් බලාගෙන භාවනා සක්මන යනවා නම් මෙනෙහි නොකරත් සත්‍ය තියෙන බවට ඒක සාක්ෂියක් කරගන්න පුළුවන්. ඒක මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. දැනෙන දේවල් මෙනෙහි කරන්න යන්නත් එපා. ඒක ඒවත් දැනෙන පරමාර්ථ ධර්ම ඒව මෙනෙහි කරන්න යන්නේ නැහැ. මෙනෙහි කරන්නේ කරන ක්‍රියාව ඔසෝන ක්‍රියාව, යවන ක්‍රියාව, තබන ක්‍රියාව පමණයි. ඒ වගේම මේ ඒක පිළිබඳව තවත් කිව යුතු කාරණාවක් තියෙනේ සක්මනේදී වැටෙන දේවල් වார்த்தාවට ඇතුල් කරන පුරුදු මේ උනන්දු වෙලා නැහැ. ඒක අඩුපාඩුවක්. ඒක කෙරෙන්න ඕනේ. මේ සක්මන මුණට මුණ දාගෙන ඉන්න පුළුවන් වුණා නම් ඒකේ ලැබෙන ඕජාව ධර්ම රසය වර්තාවට ඇතුල් වෙනවා නම් වර්තාවේ අන්තර්ගතය වැඩි වෙනවා. පරියංකේදී ඒ වගේ ශරීරයේ දැනෙන අරමුණෙන් පිට ඒ වගේම මනාප ඒ වගේ අමනාප දේවල් භාවනාව නිසා පේන දෙයක්ද නැත්නම් භාවනාවට අරියාදුවක් කරදරයක්ද කියන එක යෝගාවචරයෙන් යෝගාවචරයට වෙනස් වෙනවා. ඒ දකින්න දේවල් ඔක්කොම භාවනාව නිසා වෙන සුබ සාධනයක් විතරක් තලකන්න පුළුවන්. එනත ඒක භාවනාවට අරියාදුවක් කරදරයක් කියලා සලකන්න පුළුවන්. නමුත් අන්තිම වාක්‍යයක් ලියලා තියෙනවා මේක භාවනාවේ දියුණුවක් බව පේනවා වගේ එකක්. ඒක ඊෂාගේ කියුනේ නෑ වාක්‍යය. අන්තිමට වාක්‍ය තුනකට ඉස්සෙල්ලා වාක්‍යයක් තියෙනවා බලන්න ඒකේ. ඒක භාවනාවේ දියුණුවක් බව පේනවද? පේනවා. පේන්නේ නැද්ද? මොකද්ද වාක්‍යයක් තියෙන්නේ? මේ සියල්ල භාවනාවෙන් පසු වේදනාවල් ක්‍රමෙන් තුනී වී යයි. මේ මාගේ භාවනාවේ දියුණුවක් යයි දනිමි. ආ ඒක දැන් තමයි දැන්නේ මටත් දැනුනේ දැන් තමයි. ඒ කියවනකොට කියවන එකනට කියනවා කියලා කිව්වට ආගෙන ඉන්න එකනට ඇහෙන්නේ නැහැ. ඒක නිසා එහෙම දන්නවනම් ඔය තමයි දුක අවබෝධ කරනවා කියන්නේ. භාවනාව ඇතුළේදී අරමුණ ඇතුලේ අරමුණ පිට මනාප අමනාප භාවනාවේ පිටදී තමයි දැනෙන ටික ඇඟට දැනෙන ටික දන්නවනම් ඉතින් එන්නේ එන්නේ එන්නේ අපි දුක කියන එක තේරුම් ගන්න. අපි හිතනත් මේ භාවනා කරනකොට ඒවා නොදෙනී යන්න ඕන කියලා. ඉතින් හොඳම වැඩේ තමයි පැන්ඩෝල් පෙත්තක් බුදිය බීලා බුදිය ගන්න එක. එහෙ නැත්නම් ඇනස්තීසියා එකක් ගන්න එක. ඒක නෙමෙයි භාවනාව කියන්නේ. ඒ නිසා වැඩි වැඩියෙන් දැනෙනවනම් ශිරිතේ උදුවකට වැඩි ආ කියලා බාර ගන්නයි කියලා බුදු පන්දිස්වාංශ කියනවා. පැමිණි දුක් පැණි රහයි කියලා අපේ අම්මා කියලා දීලා තියෙනවා. ඒ කිය කොයි දෙකේ කොයි එක ගත්තත් යෝගාවචර වැඩි වැඩියෙන් ඒතරතුරු වார்த்தාවට ඇතුල් කරනවා. හැබැයි ඇතුල් කරන්නේ ජයග්‍රහයි හැඟීමකින්. භවනාට යන්නෙත් ඒකට ලෑස්ති වෙලා. එතකොට තමයි තේරෙනවා පුතුමාකාර දැරීමක් දරන්න පුළුවන් කේන්ද්‍රි ගන්න නැතුව. දොස්තර පොලිමේ ඉන්නේ නැතුව. අපොයින්ට්මන්ට් බුක් කරන්නේ නැතුව. එතකොට ඉස්පිරිතාල ලෙඩ්ඩුන්ට දෙන්න පුළුවන් බොරු කාරියට නැතුව. ওই තින වෙද්දුයි ওই තින ඉස්පිරිතාල පහත්කම් ඇති ලෙඩ්ඩුන්ට. මේක එහෙම නෙවෙයි ලෙඩ වෙයි කියන බයට ගිහිලා පොලිමේ ඉන්න කට්ටිය අපරාධය අර විශේෂඥ වෛද්‍යවරුන්ගේ කාලේ කාබාසිනිය කරනවා. හොස්පිටාලේ ඇඳුළුත් පුරවන. වෛද්‍ය ඇමතුමත් කියලා තිබුණා මේ gederදී සනීප කරගන්න පුළුවන් අත් බේත් වලින් කරන්න පුළුවන් ලෙඩ තියෙන කට්ටිය ටික කරනවා නම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මේ අමාරු ලෙඩ ටික කරතයි. අරගොල්ලෝ එහෙම කරන්නේ නැහැ. පොඩ්ඩක් කැක්කම අපේ පුරවක් ආපු ගමන් ඉක්මනට ගිහිල්ලා හොඳම ස්පෙෂලිස්ට් බුක් කරනවා. ස්පෙෂලිස්ට්වත් බෑ කියන්න බෑ. ඔයි බුක් කරන්න බුදුහාමුදුරුවෝ. බුක් කරන්න දුක්ඛ සත්‍යය. ඒක වෙන මේක මට චරිචුරු ගන්න නැතුව අnder ගන්න අnder පාන්න නැතුව කේන්ද්‍රී ගන්න නැතුව තරහින් ඉන්න පුළුවන් ගතියක් තියෙනවනම් මේ වාක්‍ය වගේ කියනවා නම් මේක මගේ භාවනා දිනුන බව මම දන්නවයි කියලා අනිදාස භාවනා යන්නෙම ලෑස්ති පනසකින්. ඊට වැඩි දුකක් ඇවිල්ලත් මම කේන්ද්‍රි ගන්න නැතුව ඉන්න පුරුදු වෙනවා නම් එක දවසයි දෙකයි ඒක කරන්න ඕනේ ඊට පස්සේ පුදුම දියුණුවක් පෙන්වන්න පටන් ගන්නවා. කේන්ද්‍ර ගෑමකින් තොරව ඉවසාදරම දරා සිටීමේ ශක්තිය. ඉතින් ඒක තමයි මේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මේක විපස්සනාදි විතරක් හම්බ වෙන දෙයක්. යහ දැක්මක් පුළුල් දැක්මක් තියෙන කෙනාට විතරක් හම්බ වෙන දෙයක්. අනික් කට්ටිය මේ කන බින්දමට ගණන් ගන්නවා. චෝදනා පත්‍රයට අතුල් කරනවා. එහෙම නැත්නම් නොවේවා කියලා පතනවා. එතකොට මිත්‍යා දෘෂ්ටියක් නැත්නම් ද්වේෂයක් මුල් බෑ ගන්න. ඒක නිසා මේක තවදුරටත් දුක පැමිණේවා කියලා අපි යනවා ඉදිරි ඊගා ප්‍රශ්නට. වැඩි වැඩියෙන් දුක පැමිණේවා ගෞරවනීය සාමින් වහන්ස සක්මන් භාවනාව ටික වේලාවක් නිස්තලව සිටමින් ශරීරයේ වෙත සිත යොමු කර සිටීමේ සක්මනෙහි සිත පිහිටුවන්නේ නැතුව කිහිප වතාවක් ඉක්මනින් ගමන් කර සිත පිහිටුවා සක්මන් කිරීම ආරම්භ කළෙමි. බොහෝ වේලාවක් සක්මනේ සිත තබා ගනිමින්ම සක්මන් කළ හැක. අතීතයට හෝ අනාගතයට සිත ගියත් ඉක්මනින් ඒ බව දැන වර්තමානයට සිතගෙන පාත්තා ගැනීමට සමත් වෙමි. විනුබේ තද බව, ඇඟිලිවල විශේෂයෙන් මහපට ඇඟිල්ලේ තද බව, තද වැඩි බව, ඉතිරි කොටසේ තද අඩු බව නිරීක්ෂණය කෙලිමි. තව දුරටත් සක්මන් කරන විට දනහිස නැමෙන දිගහැරෙන බවත් දනහිසත් පාදයට අතර මස්පිඩු ක්‍රියා කරන බවත් දැනේයයි. තවදුරටත් සක්මන් කරන විට පාදයේ දනහිසේත් මස්පිඩු වෙලත් ක්‍රියාව වඩාත් හොඳින් දැනේ. හිත සංසුන්ය. පර්යංකයට ගොස් හිඳගත්ෙමි. ආසනයේ හොඳින් සකස් කර ආනාපාන භාවනාවට සූදානම් වන බව සිහි කෙලෙමි. නිශ්චල ශරීරයේ දෙස බලා සිටියෙමි. ආශ්වාසයත් ප්‍රශ්වාසයත් හොඳින් සිදුවන තැන දැන ගැනීමට අවධානය යොමු කළෙමි. නාසයේ අග කොටසෙහි උඩට පහළට යන වාතය හොඳින් සැපෙන බව හඳුනා ගතිමි. නාසයේ අග කොටසේ සැපෙමින් උඩට යන විට ආශ්වාසයන් පහළට යන විට ප්‍රශ්වාසයේ බවත් මෙනෙහි කෙලෙමි. ආශ්වාස වාතයට වඩා ප්‍රශ්වාස වාතයේ උණුසුම්ය. ප්‍රශ්වාස වාතය නාසයේ අග වැඩිවීමට ගතවන කාලය අඩුය. ආශ්වාස වාතයේ නාසයේ අග වැඩිවීමට ගතවන කාලය වැඩිය. දිව අග තල්ල සමග ස්පර්ශවන තැන සීතල ගතියක් දැනේ. සමහර විට දිග ආශ්වාසයත් දිග ප්‍රශ්වාසයත් විටක කෙටි ආශ්වාසයත් කෙටි ප්‍රශ්වාසයත් දැනේ. ආශ්වාසයේ වන විට පපු ප්‍රදේශයේ පිම්බෙන බවත් ප්‍රශ්වාසයේ සිදුවන විට හැකිලෙන බවත් නිරීක්ෂණය වේ. ඇතැම් අවස්ථාවල අරමුණෙන් පිටට සිත ගමන් කරයි. නමුත් ඒ දැනගනිමින් ප්‍රශ්වාස අරමුණට සිත ගෙනීමට සමත් වෙමි. ආශ්වාසය හා ප්‍රශ්වාසය වැඩියෙන්ම දැනෙන්නේ දකුණු නාස්පුඩුවේ මුලටයි. විටක වම් නාස්පුඩුව මුලටත් ඇතැම් විටක නාස්පුඩු දෙකටමත් සිදුවන බව නිරීක්ෂණය කෙලෙමි. ইহත නිරීක්ෂණ සමග පැය භාගයක් පමණ කාලයක් ගතවන්නට ඇත. ක්‍රමක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය සියුම් බව දැනේ. ආශ්වාසය හා ප්‍රශ්වාසය ඊටාම සියුම් වන බවත් සිරුරෙහි උඩ කොටසද ඊටාම සැහැල්ලු වී ඇති බවත් දැනේ. මේ අවස්ථාවේදී මා අවදියෙන් සිටින බවද හොඳින්ම දනිමි. ගතවන්නේ ඊටාම සුවදායී අවස්ථාවකි. කොපමණ කාලයක් ගත වූවාදැයි කිවනු හැක. සුළු වේලාවක් විය හැක. නැවත ආස්වාස ප්‍රස්වාස ක්‍රියාව දැවීමට පටන්ගත් බව කිව හැක. ගෞරවනීය සාමින් වහන්ස මේ සිදුවීමත් භාවනාව වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙසුත් මා ගැන අනුකම්පාවෙන් වදාරනසේක්වා. නිවසේදී දිනපතා පැය භාගයකට වැඩි කාලයක් මෛත්‍රී භාවනාව කරන විටද අවස්ථා කීපයක් මේ අවස්ථාවට මුහුණ පා සිටින්නෙමි. මේක වාර්තා ඉදපත් කිරීම හොඳයි. ඒ නිසා මේ යන ක්‍රමේම දිගට දිගට පවත්නකොට තමයි තලතුණකම වශී භාවයේ සිද්ධ වෙන්නේ. ඒ නිසා උඟාවක් ප්‍රතිඵල අපේක්ෂා කරන්නේත් නැතුව කාලසටහන වෙනස් කරන්නේත් නැතුව මේක දිගට සිද්ධ වෙන්න අරින්න ඕනේ. සිද්ධ වෙන්න වෙන්න වෙන්න නැත්නම් මේක අනුපස්සනා වෙන්න ඕනේ. දැකපු දේ අනු අනු අනුපස්සනා. ඒ ඒ අනු දිගට බලාන යන්න ඕනේ. ඒක නිසා මේ යන විදිය හරි කියලා විශ්වාසයේ වැඩි වෙනවා එතකොට. ඒ විශ්වාසයෙන් යුක්තව දිගින් දිගට දිගින් දිගට භාවනා කිරීම තමයි මේ අවස්ථාවේදී කරන්න තියෙන්නේ. පහුවෙනකොට ඒක සිද්ධි වෙන්න පටන් ගන්නකොට තලතුණකම එනකොට විශ්වාසය එනකොට භාවනා කරන්න ඕනේ නෑ ඔකට. මේක කරන්නේ බාහිත්‍රි භාවනාවද විපස්සනාවද ආනාපානද පිඹේ කිසිම දෙයක් අදාළ වෙන්නේ ඒ මනස ඉතින් මේ මූඩ් එකට වැටුණාට පස්සේ පේනවා ඉරියව්වේවත් ඉන්න තැනවත් දිශාවත් මොකකවත් බලපෑමක් නැහැ හිත තියෙන්නේ නිතරම gedara ගියා වාගේ. ඉතින් ඒතෙන්ට ගියාට පස්සේ නිකන් සාමාන්‍ය චාරිත්‍රය කියනවා චාරිත්‍රානුකූලව නිතිපතා සක්මණයි පරියන්කයයි කරන්න. නොකිරුව ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක හොඳට ගැල්වනයිස් වෙන්න මේක හොඳට රීන්ෆෝස් වෙන්න ඒ තියෙද්දි දිගට දිගට චර්යාව පවත්තන එක තමයි මේ අපේ තේරවාද ක්‍රමයේ හැටි ඒ නිසා භාවනා කළ රහත් රහත් කරා උනත් භාවනා කරන්න බුදුහමදුත් භාවනා කරා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේත් දිගටම භාවනා කරා. ඉතින් ඇයි කියලා ප්‍රශ්නයක් එනවා. ඒ වගේ කෙනෙක් මේ වගේ කෙනෙක් හිතා ගන්න ඕනේ. ඒ වගේ උතුමන් වහන්සේලා ඔක්කොම කරලා තීදිත් වෙන අයට වැඩිය හරියටම කාර්යස්ථානද වැඩ කරේ ආදර්ශයක් පිටවන්න. ඒ නිසා යැත්ව හිටපතනින් හෙල්ලුනේ නෑ. මටත් දැන් කරන්න තියෙන්නේ මේ ඇතිවිච්ච தত্ত্বය හොඳයි වාර්තා කරන ක්‍රමෙත් දන්නවා. ඒ නිසා මේක දිගට අඛණ්ඩව නිතිපතා කාලසටහන අනුව දිගට කරන්න මට නම් පේන එක තනිකර පෙරකල පින පමණමයි. නැත්තම් කාටවත් ඒක මේ ඕන වුණාට කරන්න බෑ. ඉතින් මේ වැඩමුළුවක ඉන්න එක ලොකු ආසනාවක් ඒ වෙලාවට. එතකොට අපිට පුළුවන් එහෙම ප්‍රතිතද කරගෙන අර කාලසටහන දිගට කරන්න. අයිති එතෙන්දී අර ලැබිච්ච දේ උපය ගන්න ලද්දේ අරස කිරීම ගැන මම මේ කතා කරන්නේ. උත්හාන සම්පදාව නෙවෙයි ආරක්ෂ සම්පදාව. අපේ මේ විශේෂම ගිහි යෝගාවචරින්ගේ නැත්තේ ආරක්ක සම්පදාව. ඒවල හරි දක්ෂයි උපයන්නේ. උපයවට මොකද මේ පෙට්‍රෝල් අරගෙන පීරිස් එක තියලා තිබ්බා වගේ, ගෙම්බෝ අරගෙන ලහක් උඩ තිබ්බා වගේ තියෙන පැත්තකල බලائیں۔ අනික ගන්න බලනකොට මොනක්වත් නැහැ. ඒ නිසා ඒ රකින්න ක්‍රමේ එවැනි දෙයක් අරසා කරන්න නම් ඒ සුරක්ෂිත කරන ක්‍රමේ ශික්ෂාව විනය ජීවන රටාව ඒ ටිකේ තමයි දුර්ලභකම් තියෙන්නේ. ඒක නිසා ඒක හොඳට ප්‍රතිසද්ධ කරගන්න. හැබැයි නැවතත් කියන පරිතත කරගත්තට හම් වෙන්නේ නැහැ පෙරපින් කරලා නැත්තම් අපිට වෙලාවට මේ වැඩේ කරගන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රයෝග ඥානත් අවශ්‍යයි. පුබ්බේච කත පුඤ්ඤතත් අවශ්‍යයි. ඒකල මේක දිගට කරගෙන යන එක තමයි කරන අනුග්‍රහය. ගෞරවනීය ස්වාමීන් වහන්ස මූල කර්මස්ථානය ආනාපාන සතියයි. මුල සිටම ආශ්වාසයෙන් ප්‍රශ්වාසය මනාව වෙන්කොට හඳුනා ගනිමි. විටක ආශ්වාසයේ සියුම්යත්වත් විටක ගොරෝසු ලෙසත් මදක් සීතලට පහළට ඇදී යයි. ප්‍රශ්වාසය ඊටාම වේගයෙන් උණුසුම්ම පිටව යයි. ආශ්වාසය වම්නාස්පුඩුවේ අග ගැටි සියුම්ම ගොරෝසුව ලාවට ගෙවි යයි. ප්‍රශ්වාසයේ හැම විටම ගොරෝසුවට නාස්පුඩු දෙකම හරහා පිටවේ. විනාඩි 10ක් පමණ නොකඩවා මේ දෙස බලා සිටිමි. ආනාපානය ක්‍රමයෙන් සියුම් වී නොදෙනී යයි. ශබ්ද වේදනා සිතුවිලි කිසිවක් නැත. නාසිකාග්‍රයට හිත යොමා සිටගෙන සිටිමි. නොදැනුවත්වම නින්දට වැටේ. බොහෝ පරයන්කවලදී. කොපමණ වෙලා නිදා සිටියාද නොදැනෙමි. හදිසියේ අවදි වූ විට විශාල පසුතැවිල්ලක් ඇතිවේ. නිදාගත් වේලාවේදී ඉරියව්වේ වෙනසක්ද වී නොමැත. මේ தත්ත්වය මගහරවා ගැනීමට උපදේශක් දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේකෙන් එද ගොඩ එන්න නම් සුතමේ ඥානෙ තියෙන්න ඕනේ මේ පශ්චාත්තාපේ නිසා තමයි අපිට පිරිසිඳ බලන්න බැරි ප්‍රත්‍යක්ෂණය කරන්න බැරි අස්පනා අපිට කියන්න බැරි මේක නිින්දක්ද නැත්නම් හිත ලීන භාවයට විෂූණ භාවයට පත්වීමක්ද කියලා. ඒ නිසා අදිෂ්ඨාන කර ගන්න ඕනේ මේක නැවත නැවත වෙනවනම් ඔක එක පරියන්කේදී 10 15 සැරේ වෙනවා. වෙච්ච වෙලාවක පශ්චාත්තාප වුණොත් කොරස් කටේවත් අත දා ගන්න බැරුව අවුල් වෙනවා. පශ්චාත්තාප නොවෙන්න අදිෂ්ඨාන පූර්වක යනවා. එතකොට තමයි තේරෙනවා නම් මේ නැවත ආවට පස්සේ හිත පිළියව වෙනස් වෙලත් නැහැ. එනතන් අරමුණට හිත දාලා බැලුවොත් අරමුණ කැළඹිලත් නැහැ. හරියට නතර කරපු තැන ඉඳලා පටන් ගන්න පුළුවන් වගේ ගතියක් තියෙනවා නම් ඒ අතරමැද කෙලෙස් නින්දක් තියෙන්න බෑ කියන එක තමයි චිත්ත නියාමයේ. නමුත් ආපහු ගෙදර ආපු වෙලාවේ ඉරියව් වෙනස් වෙලා නැද්ද අරමුණ වෙනස් වෙලා නැද්ද කියන එක බලන්න බැරි වෙන්න තමයි පශ්චාත්තාපය. මේක තමයි මායයි කියලා කියන්නේ. ඒක තමයි කෙලස් කියන්නේ. ඒ නිසා මේ පශ්චාත්තාප නොවීමට නොවන වගට බවට වග බලා ගන්න හිත හදා ගන්නවා අදිෂ්ඨාන කර ගන්න ඕනේ නෑ. පශ්චාත්තාප වෙලා ලැබෙන ලාභයක් නෑ. ආවට පස්සේ ඉරියව් වැක්කිරලා තියෙනවනම් අරමුණට නැවත බැස ගන්න බැරි නම් කෙලස් තියෙන ඉඩ තියෙනවා. ඉරියව්වේ තද බල වෙනසක් නැත්තම් අරමුණට නැවත හිත නංව ගන්න පුළුවන්කම තියෙනවනම් බොහෝ විට කෙලෙස් නින්දක් වෙන්න බෑ කියලා Tamanට මේ විශ්වාසය ඇති වෙන්නේ තකහැර දැනගන්න පුළුවන් වෙන්නේ ලෑස්තිලා යන කෙනාට තමයි. මම මේ පශ්චාත්තාප වීම තමයි අපි අපේ පු탁ජනයාගේ තියෙන මෝඩකම. ඒක තමයි කෙලස් කියලා කියන්නේ. ඒ නිසා අපි භාවනා පරිේශන වශයෙන් නැත්නම් ආර්ය පරිේශනයක් වශයෙන් මේකට බය නො ලැජ්ජාවටපත් නොවෙන්න පශ්චාත්තාප නොවෙන්න කම්පා නොවෙන්න හිත හදාගෙන යන එක භාවනාව නෙවෙයි. ඒක සම්මා දිට්ඨියට වැටෙන්නේ. එහෙනම් යෝනිසමස්කාරට වැටෙන්නේ. නමුත් මෙතෙන්ට යන්නේ නැති කෙනාට ඒක ක්‍රියාවත් කරන්න හැටි තේරෙන්නේ නැහැ. මෙතන ගිය කෙනාට තේරෙනවා. ඒක නිසා නින්දේ සිට නැවත Taman ප්‍රകൃතියටපත් වෙන හැටි නැත්නම් අරමුණට යන්නේ කතාව අරමුණට යන නිවස බලා ආපහු එන මාර්ගය පිළිබඳ පුළුවන් තරම් තොරතුරු ඇතුළු කරන කමටහන් වார்த்தාවට එතකොට තමන්ට තේරෙන්න පටන් අරගනි. ඒකෙන් මමියා කියන්නේ කවුද කියලා තේරෙනවා. නොදන්න තැන සිට දන්න තැන. නින්දක සිට යෝගාචර වචනේ පාවිච්චි කරන නින්දක සිට අවදිමත් තැනට එන පාර එන ජවනිකා එන සිද්ධි thin slicing of time තාම කුඩා කාලාංශ වලට කඩාගෙන විස්තර කරන්න පුළුවන් නම් තමන්ට තේරෙන පටන් අරගනි මේ කවදාවත් කරපු නැති එකක්. එතකොට තමන්ට සාතික් කරලා දැනගන්න පුළුවන් හිත නැවත පැමිණෙනකොට කෙලසිලාද නැද්ද කියලා. ඒකට තියෙන ප්‍රධාන බාධාව තමයි ඔය පශ්චාත්තාප වීම. එනිසා ඒක පරිේශන ආර්ය පරිශ්‍රණයක නාමයෙන් නොකරන අදිෂ්ඨාන කරගෙන නැවත නැතෝකට වෙන්න දෙන්න. එතකොට ඒක පරීක්ෂණයක් වෙනවා. පරිශ්‍රණයක් වෙනවා. මේ මෙතෙන් ආවට පස්සේ තමයි පරිශ්‍රණ දියත් කරන්න පුළුවන්. භාවනා නොකර දියත් කළ වැඩක් නැහැ. ඔය වෙලාවේ දියත් නොකර ඉඳලා වැඩකුත් නැහැ. ඒ නිසා ෆ්ලෑෂ් වෙලා යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපානයේදී ආශ්වාස ප්‍රශ්වාස ඉබේ නොදැනෙන ස්වභාවය නිසා ශරීරයේ දැනෙන කම්පන චංචල තුල මෙම මොහොතේ සිටින්නට උත්සාහ කරමි. මෙලෙස ටික කලක සිට භාවනාව කරගෙන යන්නේය. මේ ලෙසින් පරයන්කේ සිටින විට ටික වේලාවකට පසු මස්පිඩු තද වී ශරීරයේ නොදැනෙන ස්වභාවයට තල්ලු වේ. මාංශ පේශි තදවීමේදී අපහසුවක් දැනුණද පසුව ඊට සැහැල්ලු බවක් දැනේ. කායික වේදනා ඇති බවත් ඇති බවක් දැනුණත් රිදීමක් නොදැනේ. ආලෝකමත් බවකුත් විශාල ශක්තියකට නොහොත් වෙනසකට ආරෝපණය වන බවකුත් දැනේ. බොහෝ විට පර්යංකයේ මිනිත්තු 40ක් පමණ පසු මෙම අත්දැකීම ලැබෙන අතර හොඳ සක්මනකින් පසු ඊතා ඉක්මනින් ලැබෙන බව පසුගිය දින කිහිපයේදී අත්විඳෙමි. මීට පෙර මෙම අත්දැකීම තිබුණේ සල්ප වේලාවක් වද පසුගිය අත්දැකීම ලැබුණ වසර කිහිපයක එම தත්ත්වය මිනිත්තු කිහිපයක් පවත්වා ගැනීමට හැකි විය. නැවත නැවත ඇති කර ගැනීමටද හැකි විය. කය අතහැරීමට අරමුණද ද මෛත්‍රී අරමුණුද ගැනීමෙන් අත්දැකීමට ඇතුළු වීමට හෝ ත්‍රීව කිරීමට හේතු වන බව නිරීක්ෂණය කෙලෙමි. අත්දැකීම් ආසනයේ හිතට ප්‍රීතිමත් බවකුත් නිහතමානී බවකුත් දැනේ. ඔබ වහන්සේගේ අවවාදයේ පරිදි මෙම අත්දැකීම් ගැන ආශා නොකර සිටීමට උත්සාහ කරමි. එහි විපාකද අත්විඳ ඇත. මෙලෙස දිගටම භාවනාව සිදු කරගෙන යාම උචිතද? වෙනස් කළ යුතු දෙයක් ඇතනම් කරුණාවෙන් පහදා දෙන්න. එසේම ඔබ වහන්සේගේ පසුගිය දේශනාවලදී ආනාපානයේ ඡය වීම වැලීමට උපදෙස් දුන්නේ ආස්වාස ප්‍රස්වාසයේ මුල් කරගෙනය. මෙම ඡය වීමේ ලක්ෂණයන් ශරීරයේ කම්පන තුලින්ද නිරීක්ෂණය කළ හැකිද? නැත්නම් විපස්සනාව දිනු කිරීම සඳහා ආස්වාස ප්‍රස්වාස නිරීක්ෂණය වෙතම යොමු විය යුතුයද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී හා දීර්ඝායුෂ පතමි. ඇත්තට මේක අරමුණක සුවිශේෂත්වයක් නැහැ. કોઈ අරමුණක් අරමුණු කරත් අරමුණ ගොරෝසු තාක්කල් ගොරෝසු කෙලස් තියෙනවා. අරමුණ සියුම් වෙනකොට කෙලස් සියුම් වෙනවා. අරමුණ ගෙවෙනකොට කෙලස් ගෙවෙනවා. ඒ නිසා මොකක්ද අරමුණ නෙමෙයි සනාරම්මනා බික්කවේ උපජ්ජති පාපක අකුසල ධම්මා නො අනාරම්මනා තස්මින් යේව ආරම්මනේ පහීනේ තං අකුසලම් පජහති මහණෙනි කෙලෙසක් උපනන්නේ අරමුණක් ඇතුවමයි නැතුව නොවේ. ඒ ප්‍රතිච අරමුණ ගෙවම් කරනවායි කියලා කියන්නේ ඒ කෙලෙස් ගෙවම් කරනවා. අරමුණ ආනාපාන වෙන්න පුළුවන්, බිම්බි මැකිලි වෙන්න පුළුවන්, හෘදේ කම්පන චංචල වෙන්න පුළුවන්, වම දකුණ වෙන්න පුළුවන් කොයි එකhari. ඒක නිසා වැඩි ආරම්භන ප්‍රදේශයක් ඇසුරු කරනවා වැඩි කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. අපි ජීවන රටාව සකස් කර ගන්න ඕනේ අඩු ආරම්භන තියාන වැඩි සතියක් තියාගන්න. අඩු ආරම්භන සහ වැඩි සතිය තියෙනවා ඒක ධර්මයක්. ධර්ම ඕජාවට බාටපත් වෙනවා. ධර්මදියා චිත්ත නියාම දක ගන්න පුළුවන්. ධර්ම නියාම දක ගන්න පුළුවන්. අරමුණු වැඩි වෙලා සතිය අඩු වෙච්ච ගමන් අපි නිකම්ම නිකං කඹරන මීහරක් බාටපත් වෙනවා. එහෙම නැත්නම් දාසියෝ බාටපත් වෙනවා. වාල්ලු බාටපත් වෙනවා. ඉතින් ඒක නිසා තමයි දැනගන්න ඕනේ ඇඟිල්ල ධර්මයට ඉදි ඒකයි ඔය අරණිගත වෙන්න, රුක්ක මූලගත වෙන්න, ශූන්‍යාකාරගත වෙන්න කියන්නේ අරමුණු වැඩි දැනකට ගිහිල්ලා වැඩි පටන් ගත්තට අර සතියේට නැගිට ගන්න හම්බ වෙන්නේ ඒක නිසා අරමුණ අඩු සතිය වැඩි වාතාවරණය තමයි අපිට භාවනාවෙන් අපිට කරන්න පුළුවන් අනුග්‍රහය ඊට පස්සේ මොන අරමුණ වුණත් අරමුණේ ගෙවන් වීම ගෙවියාම ක්ෂය වෙන පැත්ත වැය වෙන පැත්ත නිරුද්ධ වෙන පැත්ත විරංජන වෙන පැත්ත දැක්කනම් ඒක නිවන නෙවෙයි නමුත් චිත්තේ සංග සම්පූර්ණ භාවයේ සඳහා මෙතෙක් නොදැක්ක පැත්ත මේක නිසා මේක පොඩ්ඩක් නැගිටලා ගන්න ඕනේ. නැගිටව ගත්තට පස්සේ අරුණ පේන දේ නොපෙනෙන දේ නැත්නම් ගෙවෙන පැත්තයි සහට ගන්න පැත්තයි කියන මේ දෙක නොසැලෙන බවට හට ගන්නවා දකින්නකොට ආසාවත් ගෙවෙන බවට තියෙන බයත් දෙකටම නොසැලෙන ගතිය ඇති මේක මූලික අවශ්‍යතාවය. ඒ නිසා ඕක දිනු කරන්න දිනු කරනකොට කරනකොට ඔය ලියලා තියෙන විදිහට මාන්නකාරකම් ඇති වෙන්නේ නැත්නම් නිහතමානී ගතියෙන්න ඕන කියලා දන්නවනම් අරසාව තියෙනවා. නමුත් හට ගැනීමත් මේක අවශ්‍යයි. ගෙවා යෑමත් අවශ්‍යයි. මේ දෙකම මගේ මන අපෙන්තරව හේතුඵල ධර්මයේ සිදුවෙන දෙයක්. මට ඒක අනුන්ගේ දෙයක් වගේ බලන් ඉන්න පුළුවන් නම් එතකොට මට එයින් ඇතිවෙන්නා වූ ආතතිය එයින් ඇතිවෙන්නා වූ අසහනය අඩු වෙන්න පටන් ගන්නවා. ඒක ඊටාම හිමීට සිද්ධ වෙන්නේ. හැබැයි ආයෙත් නොයන තාලට එන්නේ. ටික ටික ටික ටික ටික ටික අඩු වෙන්න පටන් අර ගන්නවා. ඒ සඳහා සතතාභ්‍යාසයේ දික්කටම මේ අභ්‍යාසී කාලසටහන යෙදීම කරගෙන යන්න ඕන. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. එකෙල්ලේම ආස්වාස් ප්‍රස්වාසයේ දෙස අඛණ්ඩව බොහෝ වේලාවක් සතිමත්ව බලා සිටිය හැක. නාසිකාග්‍රයට හිත යොමුකොට ආස්වාස ප්‍රස්වාසයේ මුල මැද අග බලා සිටිමි. ක්‍රමයෙන් ඒ සියුම් වී යයි. ඉඳ හිට දැනෙන ආශ්වාසයකින් හෝ ප්‍රශ්වාසයකින් ඒ සියුම් බව නැති වී යයි. නාසිකාග්‍රයේ හිත පවතී. හිත පිට යාමක් නැත. වේගයෙන් ගලා යන ගංගාවක ජලකඳ ගමන් කරන්නාක් මෙන් යමක සිත පවතී. බොහෝ වේලා ඒ දෙස බලා සිටිමි. සතියේ කැඩීමක් නැත. නමුත් එය දිහදහරක් හෝ ගඟක් නොවේ. වේගයෙන් වෙනස් වෙමින් යන්නකි. ආනාපානයේ සියුම් මේ නින්දට නොවැටෙන හැම පරියන්කේම මෙය අත්විඳිමි. අත්විඳින විට හිතේ ඊටාම සැහැල්ලු බවක් ඇතිවේ. මේ தත්ත්වය පිළිබඳ කිසියම් පැහැදිලි කිරීමක් කරන මෙන් ඉල්ලා සිටිමි. මේක සාමාන්‍යයෙන් කියනවා ගඟක් ළඟ ඉඳගෙන තෙමා ගන්න නැතුව අතපය වතුරට දාන්න නැතුව යූරේ ගලන ගඟ දිහා බලන් ඉන්නේ කියලා. ඒක තමයි අපි භවනාදී ගන්න ප්‍රශස්ත తত্ত্বය වියලි තැනක ඉඳලා ගලන ගඟ දිහා බලන්නේ කියලා. ඒ ਸਰවඥාන්ස මේකට කියන්නේ සන්තතිය කියලා. සන්තතිය කියලා කියන්නේ මේ බලන් ඉන්න දේ එකම මුනත දෙසරයක් පෙන්වන්නේ. ඒ තරම්ම සීඝ්‍රයෙන් යනවා ඒකට අපි කියන්නේ සන්තතිය කියලා. ඉංග්‍රීසියෙන් flux කියලා කියනවා. එහෙම නැත්නම් flux එක සිංහලෙන් ගොජේ කියලාත් කියනවා. දැන් ගොජ දාන. එහෙම නැත්නම් විපරිණාම ගතිය එකම දේ දෙතරක් පෙන්නේ නැතරම් කොච්චරද කියනවනම් නමක් කියන්න බැරි තරම් නමක් දෙන්න අරමුණු කරන්න බැරි තරම් නිමිත්තක් ගන්න බැරි තරම් සීඝ්‍රයෙන් වෙනස් වෙනවා අන්නේ දිහා සැලීමකින් තොරව නම් කිරීමකින් තොරව මෙනෙහි කිරීමකින් තොරව අරකට වැඩිය මේකට කියලා මූල කර්මස්ථාන කතාවක් නැතුව සමස්තේ දිහා බලන ඉන්නකොට තමයි මේ යෝගාවචරයා අනිච්චානුපස්සනාව කියන එක අනිත්‍ය බව නැවත නැවත දැක ගන්නා සුළු ගතිය. ඉතින් ඒක නිසා ගඟක් අයින ඉඳගෙන නැත්නම් බෝක් අකුරට වෙලා ඉඳගෙන ගලන වතුර දිහා බලාගෙන ඉන්න බැරිලා තියෙන්නේ. ඉතින් මේකට අපිට කියද හැකි භවයේ දිහා බලා ඉන්නවයි කියලා. ඒ ගා ගන්නෙත් නැහැ. ගඟ කලඹන්නෙත් නැහැ. මේක දිහා බලන්න හිටියොත් පේන්න පටන් ගන්නවා මේ සන්තතියේ මේ කියන ගොජේ මේ කියන ෆ්ලක්ස් එකේ මුලැමැදාග නැහැ. සංස්කාර වෙන ඕනම දෙයක මුලැමැදාග තියෙනවා. මේක දිහා බලන්න පුළුවන් සංස්කාර වෙන්න ඉස්සෙල්ලා ස්වභාවේ අසංඛ අසංඛත ගතිය දිහා බලන ඉන්න බැරි කමයි අපිට සංසාරය කියලා කියන්නේ. මේක දිහා බලන්න පුළුවන් නම් අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. තියෙන කර්ම ගෙවෙනවා Tamanට තේරෙන පටන් අර ගන්නවා පරණ ණය ගෙවෙනවා මම අලුතෙන් ණය කර්ම රැස් කරන්නේ නැහැ කියලා එතකොට මේ ජීවිතේ ජීවත් කරනවා කියනවා එහෙම නැත්නම් අපි කරන්නෙම කඹරනවා අලුතෙන් කර්ම රැස් කරනවා අර ගලන ගඟට අත දාන ගලන ගඟ කකුල දාන එන් දාන්න දාන්න තෙමෙනවා ගඟ කැළඹෙනවා ඊට පස්සේ අඬනවා මගේ ඇඟ තෙමුණා ගඟ කැළඹුණා කියලා ඉතින් ගොඩාක් කල් යනවා මේ සම්තතිය දිහා බලලා යමක් නොකර අලුතෙන් කර්ම රැස් නොකර ඉන්නවා කියන එක. ඉතින් මේක භාවනා එක මෝරච්ච අවස්ථාවක්. නමුත් ඒකට පිහිටලා කටයුතු කරුවේ නැත්නම් ආනිසංස ලැබෙන්නේ නැහැ. මේක මෙනෙහි කරන්න ගියත් ආනිසංස ලැබෙන්නේ නැහැ. එතකොට මේකට අත දාන්න ගියත් ආනිසංස ලැබෙන්නේ නැහැ. මේක දිහා බල කරන්න තියෙන දේ යමක් නොකර ඉන්න එක තමයි. මේක මේකට යනකම් මෙතෙන්ට එනකම් ගඟ ළඟට යනකම් යන්න වෙනවා අපිට. ක්‍රියාකාරකමක් තියෙනවා. දැන් මෙතෙන් දැන් ඇවිල්ලා තියෙනවා දැන් මේ සන්තතියට ඇවිල්ලා තියෙනවා ගොජේට ඇවිල්ලා තියෙනවා මේක දිහා බලාන ඉන්නවා කියනකොට යමක් නොකර සිටීම තමයි කරන්නේ. නමුත් නොකර සිටියට සිද්ධිය යනවා. ඒ මේ නිකන් මේ විදුලි වේගය කරන්ට් එකපත් වුණත් ෆෑන් එක වැඩ කරත් අයි ෆ්‍රිජ් එක සීතල වුණත් නැතත් වයර් එක ඇතුලේ නිතරම මේ මේ තප්පරයට 50 වාටයක් විදුලිය එහෙම යනවා. කරන්ට් එක දිව්වත් නැතත්. ඒක තමයි AC කරන්ට් එක හැටි. ඒ වගේ ඒක නතර වෙන්නේ දිගටම ඒක යනවා. දෙහිතිය කරන්ට් එක තියෙනවා. නිතරම ඔසිලේෂන් එකක් කරනවා. ආන්නේ වගේ පේනවා මමයා නැති වුණොත් මේ වැඩේ යනවා කියන්නේ. එදාට තේරෙනවා මමයා නැති වෙලාවට, තීන්දුව නැති වෙලාවට, පූර්ණ නිගමන නැති වෙලාවට 100%ක්ම වැඩ කිසියම් ඝර්ෂණයකින් තොරව සම්පූර්ණ ස්වභාව සිද්ධිය සිද්ධ වෙනවා. මම යාත දාපු ගමන් ගෝරි ගොඩක්. ඊට පස්සේ ඉතින් අර පෑදීදී බොරදී බවටපත් වෙනවා අනාකූලව ගන්න මේ ප්‍රවාහය ආකූල බවටපත් වෙනවා ඉතින් එතකොට තේරුම් අරගන්න ඕනේ මෙතන එක්ක තණ්හා එක්ක මාන එක්ක දික්ටි වැඩ කරලා තියෙනවා එතකොට තමයි මේ කැළඹිල්ල ඉන්නේ එහෙම නැත්නම් තියෙන මේවා ගෙවෙන්න ගෙවෙන්න අර ප්‍රවාහය ඉස්සලා සෙල්ලක්කාරකම්පේ වුණාට පස්සේ තැම්පත් වෙන ගතියකට එනවා හරියට උඩ දියලි තියරලි නගන ගාපු දියවැල මහමුදර කිට් වෙනකොට මෝයේ කටට කිට් වෙනකොට ගලන බවක්වත් පේන්නේ නැහැ. ඒ තාමත්ම තැම්පත් වෙනවා. උඩරට පැත්තට ගියොත් එහෙම දියලි නගාගෙන ගල්වල වැදීගෙන සුන්දර ලකුණු පහනවා. අනිත් වගේ මේ තල තුනකමක් එනවා. ඒක දිහා ඒ බලා සිටීම එහෙම නැත්නම් පස්සතෝ බික්කවේ ඥානතෝ ආසවණං khයං වදාමි කියලා මේ සංසිද්ධිය දිහා බලාගෙන ඒක දැනගෙන හිටියොත් ආශ්‍රෝගේ වීමක් වෙනවා. මොනවා කරත් අලුතෙන් කර්ම රැස් වෙනවා නැත්නම් ආශ්‍රව අනුසේ ධර්ම රැස් වෙන්න පටන් අර ගන්නවා ඒක පෙනිලත් නෙවෙයි කෙරෙන්නේ. ඒ නිසා ඔය පේන සම්තතිය බොහෝ වෙලා බලනකොට තේනවා මේක ආරම්භයක් මුලක් මැදක් උප්පත්තියක් නැති පැවැත්මක් නැති නැවැත්මක් නැති ක්‍රියාවලිය. ආන ඒක දිහා වැඩි වෙලා බලන හිටියොත් හොඳ යෝගාවචරයක් කියලා කියනවා. ඒ නිසා ඒකට අදිෂ්ඨාන කරන්න ඉතින් යනකම් උපේලා ඉපෙවුනට පස්සේ ගඟක් අයින ඉඳකට ගඟ දිහා බලා ඉන්නා වගේ කොච්චර වෙලා මට බලා ඉන්න පුළුවන්ද කියන එකෙන් යෝගාවචරගේ තල තුනකම ලෑස්තිලා ගිය ගතිය අලුතෙන් කර්ම රැස් නොකරන ගතිය Tamanටම දැනගන්න පුළුවන් වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව සක්මන් කොට වාඩි වී විනාඩි කිහිපයක් යන විට ආස්වාස ප්‍රස්වාසයේ මනාව සතිය පැවැත්වීමට හැකියිය. එහිදී නාසිකාග්‍රේ අග දක්වා ආස්වාදයේ ආස්වාදය හොඳින් හඳුනා ගනිමි. ප්‍රස්වාසයේද මෙසේ නාසිකාග්‍ර අග වදිමින් මනාව මේ ඔස්සේ රඳා පවතී. විනාඩි 15ක පමණ හුස්ම ගන්න අයුරුත් පිට කරන අයුරුත් දකි. මෙසේ සතිමත් වෙද්දී මගේ නළල මතින් පටන්ගෙන ශරීරයවට හිරු එළිය වැටෙන්නාක් මෙන් දකින්නට ලැබේ. මෙවැනි අවස්ථාවල ආලෝකය හඳුනාගත්තත් මම ආස්වාස ප්‍රස්වාසයේ මතම සිහිය තබන්නට උත්සාහ කළෙමි. මද වේලාවකින් ආලෝකය නැති වී යයි. කයේ සැහැල්ලු බවක් දැනේ. ආශ්වාස ප්‍රශ්වාස මත සතිය තැබී නමුත් එයද දකින්නේ තවත් කෙනෙකුගේ ශරීරයක් දිස බලා ඉන්නාක් මෙන්. සිත සහ කය වෙන්වෙන්ව හඳුනා ගනිමි. තව දුරටත් ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි සතිය පවත්ද්දී වේදනා හටගනී. පාදයේ දන හිසේ සිට පහළටත් විටක දන හිසේ සිට ඉහළටත් මේ කැක්කුම පවතී. මෙවැනි අවස්ථාවල මා කරන්නේ මේ වේදනා මතම තව දුරටත් ආස්වාස ප්‍රස්වාසයේ සිය පීඨවීමය. විනාඩි කිහිපයක් එසේ මූල කර්මස්ථානයේ සිහි තැබුව නමුත් පාදයේ වේදනාව එන්න එන්න වැඩිවීම නිසා විටකදී වේදනාව පිළිබඳත් විටකදී ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳවත් හිතයයි. ගෞරවනීය සාමින් වහන්ස මෙවැනි අවස්ථාවල මා වඩාත් සතිමත් විය යුත්තේ කුමක් පිළිබඳවයි පිළිබඳව දැයි කරුණාවෙන් වටහා දෙනු මැනවේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඇත්තට මෙතෙන්දී එහෙම තෝරන්න බේරන්න යන්න නරකයි. වේදනාව උග්‍රණ වේදනාවට යයි. වේදනාව ආනපන සමබර නම් දෙක ඉතර පතර වෙවි නැත්නම් පැත්තෙන් පැත්ත පෙනේවි. වේදනාව අඩු නම් ආනපන ඉස්සර වෙලා වේදනාව පස්සෙන් තියාවි. මේ தত্ত্ব තුනම භාවනාවට එක හා සමාන වැදගත්. මේ තෝරන්න ගියොත් අපිට ඒ සමරසෙ නැති වෙලා යනවා. ඒ නිසා ඒ ආනපානේ වග විස්තර පේන්නේ ආනපාන පොර පිටියට දාලා තව කෙනෙක් එක්ක රණ්ඩු කරනකොට තමයි. එතකොට අපිට පේනවා ආනාපානේ ප්‍රකට අවස්ථාව තියෙනවා අප්‍රකට අවස්ථාව තියෙනවා. ප්‍රනීත අවස්ථාව තියෙනවා හීන අවස්ථාව තියෙනවා. ගුරුසු අවස්ථාව තියෙනවා සියුම් අවස්ථාව තියෙනවා. ළඟ අවස්ථාව තියෙනවා දුර අවස්ථාව තියෙනවා. ඇතුළේ අවස්ථාව තියෙනවා පිට අවස්ථාව තියෙනවා. අතීත නාගත පච්චුප්පන්න වශයෙන් ආනාපානේ රංගණය 11 ආකාරෙම දකින්න ඒකට තකට තක තියලා කවුරුත් එක්ක රණ්ඩුවට දානවා. දාලා ආනපාන කියන්නේ උඹ දිනපන්. කවුරුත් නැහැ. ඒ ඒ කරනකොට සමසේ බලාගෙන ඉන්නකොට වේදනාව නරක හතුරා ආනපාන මිතුර කියන්නේ නරකයි. ඒ දෙන්න සමසමව රණ්ඩු අර උරුට්ට වෙන්න අරින්නවා. එතකොට මේ එක එක එක එක දේවල් දිහා අපේ එන මනාපමනාප ප්‍රිය අප්‍රිය ළඟ දුර ගොරෝසු සියුම් ගති උතුට පූර්ණ රංගනේදී තමයි දැක් ගන්න පුළුවන්. ඒ නිසා මේකෙදී එකකටවත් වර්ග බෙද දෙන්න එපා. බලාන ඉඳීමම මෙතෙක් කරන ලද භාවනාවේ සූරකමක්. මෙතෙක් කරන ලද භාවනා වීරකමක් විනිශ්චයක් දුන්න ගමන් අහුවෙනවා. විනිශ්චය කිරීමෙන් තමයි මේක බාල්දු වෙන්නේ. මේක මේ අව탁සීරුවට වෙන්නේ. අවස්ථාවට ලක් වෙන්නේ. ඒ සම්පූර්ණ ධර්ම ආර්ය පරිශ්‍රණයක් කියන්නේ evenly suspended attention no suspended decision කියලා කියනවා. දෙක දිහා සමාකාර විදිහට බලන ඉන්නවා විනිශ්චය නොකර සිටීමේ හැකියාව බලන. ඒකට කියනවා අපන්නක ප්‍රතිපදාව කියලා, අවිරුද්ධ ප්‍රතිපදාව කියලා, සාමීචි ප්‍රතිපන්න කියලා, අරණ ප්‍රතිපදාව කියලා. දෙන්න පොර පිටියට දැන් මේගොල්ලනේ අපි නෙවෙයිනේ. දිහා බලන ඉඳලා විනිශ්චයක් නොකර ඉන්න පුළුවන් නම් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳ පාඩමේ මේ ආරම්භය නෙවෙයි. මේ හොඳ මැද තැනක්. හොඳ පුහුණුවකට එනවා. ඒක නිසා ඒක ලැබිච්ච වාසනාවට ගන්න නෑ චිත්‍රපටික ෆයිට් එකක් තියෙනකොට චිත්‍රපටි වටනාකම වැඩිනේ. ඇක්ෂන් පැක් කියලා නේ කියන්නේ. ඒ වගේ තමයි භාවනාවේදී තේ දෙන්නේ කුරුට්ටුවට කියලා ආවේ ඇක්ෂන් පැක් වයිඩ් ස්ක්‍රීන් චිත්තපටිදිය බලහනින් එකයි තියෙන විසිල් ගහන්න යන්නත් එපා කනගාටු වෙන්න යන්නත් එපා ඒ බැලීම තුල නොබලන්නේ කුසේ ඇස්සැත්තේ නමුත් අන්දේ කුසේ බලාගෙන ඉන්න පුළුවන් නම් නැත්තම් කියන බකන් නිලාන ඉන්න පුළුවන් නම් ඒක තමයි භාවනාව කියන්නේ බෑ කවුරක්වත් හිතන්නේ කවුරු හිතන්නේ මේ කල්ැතු ගත්ත විනිශ්චයකට එක්ක වේදනාවට කඩුව දීලා ආනපාන කොපුව දෙන්න ඕනේ නැත්නම් ආනපාන කඩුව දීලා වේදනාවට කොපුව දෙන්න ඕනේ ඒ චපලකම් මොකුත් නැතුව දෙක දෙතම සමසේ බලාන ඉඳලා විනිශ්චයක් නොකර සිටින තාක් ආතතියක් නැහැ. විනිශ්චයක් නොකර සිටින තාක් මානසික ආතතියක් නැහැ, පීඩනයක් නැහැ, ධර්මතාවයේ පේනවා. විනිශ්චය කළ පැත්තක් ගත්ත ගමන් අපේ පැත්තක් කෑවා වගේ තමයි. අපිට මේ දේ දිහා බලලා විනිශ්චය නොකර සිටින්න බැරි තරම් අපි මේ ආකල්ප වලට බය අඩු වෙලා සංස්කෘතියට ගැති වෙලා සදාචාරයක් ඔළුවේ දාගෙන අනිවාර්යෙන් පැත්තක් ගන්න ඕනේ කියලා හිතනවා. ඔතෙන් යනකන් නම් ඒ කතාව ඇත්ත තමයි. ඔතනින් එහාට ඒ කාගේවත් පැත්තක් ගන්න ඕන කමක් නැහැ. මොකද හුදු ධර්මතාවයක් පෙන්වන්නේ. ඒකෙදි විනිශ්චය කරන්න අයිතියක් අපිට නැහැ. ඒ නිසා ඒ දේශ බලාන ඉන්න පොට්ටෙක් වගේ. ඒක හඬනවනම් අහගෙන ඉන්න බීරියෙක් වගේ. බීරෙක් වගේ. දැනෙනවනම් කොරෙක් වගේ ඉන්න. කල්පනා කරන්න හිතනවනම් මෝඩෙක් වෙන්නේ කියලා. මට මොනවාක් කල්පනා කරන්න බැරි මෝඩෙක් වගේ ඉන්න යනවා. එතකොට තමයි රංගනේ හොඳම මුළුමැදාක බලා ගන්න පුළුවන්. අමාරුයි. ගෞරවනීය සාමීන් වහන්ස ආස්වාස ප්‍රස්වාසය හොඳින් තේරුම්ගෙන බොහෝ වෙලා ඒ තුල සිටිය හැක. ශබ්දයක් ආවිට එය හඳුනා ගනිමි. නැවත මූල කර්මස්ථානයට යොමු වී සතියෙන් ආස්වාස ප්‍රස්වාසය මෙනෙහි කරමි. ආශ්වාසයේ අනිත්‍ය බවක් ප්‍රශ්වාසයේ අනිත්‍ය බවක් පෙනෙයි. මෙය තව දියුණු කරන අයුරු පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. මේක දිගට දිගට බැලිල්ලෙන් තමයි මේක ජබේ ඇති වෙන්නේ. මෙහෙවන්න එපා. තේමාවල් අඳුල්ලා දෙන්න යන්න එපා. මේ පේන දර්ශනේ දිගින් දිගට දිගින් දිගට වැඩිම නැත්නම් අනුපස්සනා කිරීම තමයි අපි මේ සහතික කරලා දෙන්න ඕන. අනුග්‍රහ කරන්න ඕනේ. එතකොට අපි අරගෙන තියෙන තීන්දුව අර්ධ දැනුමෙන් ගත තීන්දුවක්ද මනෝ විකාරයක්ද නැත්නම් ප්‍රත්‍යක්ෂයේද කියලා නැවත නැවත බලනකොට පේන්න පටන් ගන්නවා. ඒක තමයි සාමාන්‍ය විද්‍යානුකූල පරිශීලනයකට කරන්නේ එහෙමයි. ඒක සැරයක් යමක් දැක්ක පරියට විනයකට එන එක නැවත නැවත පරිශීලන කළ බලනවා. කොයි කෙනා කරත් කොතන කරත් ඒ ප්‍රතිඵලෙම දෙනවනම් අපි ඒක විදූරුයි කියලා කියනවා. ඒ වගේ මේකත් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙන විද්‍යාවට සමාන වෙන්න නම් අනුපස්සනා කරන්න. නැවත නැවත නැවත නැවත කරන එක තමයි ඒකට පුදුමාකාර ඉවසීමක් තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස මාගේ මූල කර්මස්ථානයේ උදර චලනයයි. පෙරේදා රාත්‍රී මා නින්දට යාමට පෙර කකුලේ වම් දන හිස ප්‍රදේශයේ සුළු වේදනාවක් දැනෙන්නට විය. මම ඇඳෙහි දිගාවි මම දැන් මෙතන යයි ස්පර්ශ ස්ථානවලට ප්‍රෙෂර් පොයින්ට්ස් වලට හිත තබා ගත්තෙමි. එහෙත් එම මෙනෙහි කිරීම අභිබවා වේදනාව ඉදිරියට එන බව පෙනුනි. වෙනදා සිදුවන්නේ ස්පර්ශ ස්ථානවලට සිත තබාගත් විට මූලික කර්මස්ථානය වූ උදර චලනයට හෝ ආනාපානයට සිත යාමයි. සිත ඒකාග්‍ර වී නින්දට යාමයි. වේදනාව ක්‍රමයෙන් වැඩි වෙමින් පැවති අතර එය නොසලකා සිටීමට දරූ උත්සාහය ව්‍යර්ථ විය. සසරේ දුක පෙන්눔 කර දීමට පැමිණි ආදරණීය මිතුරෙකු ලෙස සලකා වේදනාවට සාදර වී එහි පෙළෙන ස්වභාවය දක්නට සිත යොමු කළෙමි. එහෙත් වැඩි වූවා මිස අඩුවක් නැත. වේදනාවේ රාශි රාශි වශයෙන් නැතිවන බවක් දක්නට ලැබුණි. එහෙත් උසුලන්නට අපහසුය. නළල් තලයටද මේ දැනිනි. මරණ මොහොත කෙසේ විය හැකිදැයි සිතුනි. අනේ පිටිසුතුමාගේ කතාවද සිහි ගැන්විනි. එහෙත් වේදනාව එලෙසම පවතී. මා ඉල්ලාගත් එකක් නොවන මේ වේදනාව මගේ ලෙස සැලකන්නේ ඇයි දැයි සිතා නොසලකා සිටීමට ඉටාගත්තෙමි. මට නිින්ද ගොස් තිබිනි. වේදනාව කෙසේ අවසන් වූයේ දැයි නොදනිමි. ඊයේ රාත්‍රියේද මෙසේම සිදුවිය. මාගත් උත්සාහයද මෙබඳුම විය. එහෙත් විනාඩි 20ක පමණ කාලයකින් පසු වේදනාව එකක් බවත් ඒ දකින පටිග සම්පන්න හිත තව එකක් බවත් මට වැටහිනි. මාරුවෙන් මාරුවට මේ දෙකේම ඇතිවීම හා නැතිවීම පෙනුනි. වේදනාව ක්‍රමෙන් තුනී විය. අවසන් විය. සැහැල්ලුවක් දැනිනි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මේ කරන්න කරන්න වේදනා දැරීමේ ශක්තිය නැත්නම් වේදන දෙන ප්‍රතිශක්තිය අපි නොදන්න ස්වරූපයෙන් වැඩෙනවා. ඒක වැඩෙන්නෙම පැමිණිච්ච වේදනාවේ දරුණු කමටම තමයි. ඒ වගේ මේකට නොපැකිල මොන දෙන්න මොන දෙන්න දෙන්න දෙන්න ඒ දැරීමේ ශක්තිය වෙනවා. ඒකේ සීමාවක්ම නැහැ. මුන්නම සීමාවක්වත් නැහැ. ඉස්සර හිතා ගන්න බැරි දෙයක් අද අපි මූණදී මහරහා ඍජු මූණදී මහරහා ඒ කරන්න මේ මමමද කියලා හිතෙන තරම්. ඇඟෙන් කැලලක් ගියත් ඒක දිහා බලහින්න පුළුවන් ගතියක් එනවා. මේකට දොස්තරලා එච්චර කැමති නැහැ. දොස්තරලා කැමති කියන්නේ ඔබ වෙච්ච ගමන් පොලිමට එන්න කියලා. බුදුරජාණන්සේ කියන්නේ කැලීට යන්න කැලීට කියලා භාවනා කරන්න තියෙන ආනිසංශ තමයි හැන්දාවක යනකොට මුලක් කියලා හිටලා සර්පෙක් ගැහුවොත් එතන වැටලා චීමුදා වුණාට පස්සේ කෑ ගැහුවට කියන්න කෙනෙක් නැහැ. මරණය එතනමයි. එහෙම නැත්නම් පය පැකිල්ල වැටුණා. කෑවෙවට ඇම්බියුලන්ස් නැහැ. ආදරේ ආසාවට ආදාරිල්ලුවට කවුරක්වත් නැහැ. ඒක තමයි කැලේට යන්නේ කියන නිසා. ඉතින් ඒක පෙන්වන්නේ නිකන් බුදුරජාණන්සේ නිකන් අපරාධ මේ ගෙවල් දොරවල අම්මලා තාත්තලා ගුරුතලේ හැදිච්ච දරුවෝ අමාරුවේ දානවා. තා බුදුරජාණන්ත රජගෙදරින් බැහැලා ගිහිල්ලා මේ කියන්නේ. යානික කරන කවුරුණත් කරන්නේ අපේ පෞරුෂත්වය බිඳලා දාන එක තමයි. අපිට ඉක්මනටම වේදනානාශක කරනවා. ඉතින් ඊට පස්සේ ඌට වේදනානාශක ඉවර වෙනකොට අර වගේ තුන්ගුණයක් දුක් එනවා. වේදනානාශකෙත් එක්ක යනකොට වේදනානාශක නැතුව ගියාම ඉවරයි. එතනින් ඉවරයි වැඩේ. අන්තික ශරීරය ඇතුලේ තියෙන ඔක්කොම එන්සයිම් ක්‍රියාත්මක වෙලා සුවාලේ සම්පූර්ණ කරනවා. වේදනානාශකකට ගියාට පස්සේ වේදනානාශක අයින් වෙලා චිත්ත ගුණ වර්ග කියාගෙන නැගිටිනවා. ආම්දුරුත් දන්නේ නැති ගුණ වර්ග කියනවා. ඔපරේෂන් කළා 100 වෙන වෙලාව. ඊතරම් වේදනයි. ඉතින් මේ වගේ තුන්ගුණයක් වේදනාව විඳිනකොට පැමිණි දුකට යන්න පුළුවන් නම් බුදු ධර්ම තමයි. ඉතින් ඒක මේ නෝන්ජල්කමක් කරලා සලකන්න පටන් අරන් තියෙනවා. ඔක්කොම කරන්න බෑ. මම මේ එහෙම මේ අත්නෝමතිකව පෙන්ටකොස්ටල් කතාවක් නෙවෙයි මේ කියන්නේ. පෙන්ටකොස්ටල් නෙවෙයි ටික ටික වැඩි කරා. ටික ටික වැඩි කරන්න ගියාට පස්සේ සීමාවක්ම නැහැ. කොහෙන් කෙලවරෙදි කියන්නේ බෑ sky is the limit. එනේ ටික ටික ටික ටික කාගෙන යන්න නම් ඒක බුදුජානසේ සඳහන් කරලා තියෙනවා යෝගාවචරයට තේරෙන්නේ කොහොමද ඒක දවසින් දවස වැඩෙන්නේ කියලා. හැබැයි වැඩෙන බවට බුදුහාමුදුර අපිට සාක්ෂි දෙනවා. ඒ වේදනාව මතුවෙච්ච වෙලාවේ බලන සතිය පුදුමාකාර එක දිගටම ඒකට ආලෝකයේ සැපෙන විදුලි පන්දමක් වගේ වේදනාව ආවට පස්සේ ඵලයන් කිව්වත් යන්නේ නැහැ. ඒ නිසා ඒකට පැමිණි දුක් පැමිණි රහයි කියන කතාවට ගියා නම් යෝගාවචරයට ඉරියව මොකක් වුණත් කුණුසුම සිසිලස තිබුණත් බඩගින්න ඉන්න බඩ පිරෙලා ගතිය තිබුණත් ගමනට පෙර ගමනට පසු වුණත් ලෙඩක් වෙන්නේ ලෙඩක් පස්සේ වුණත් යෝගාචර කිසිම වෙලාවක් කුසීත වස්තුවක් කරගන්නේ ඒක විරියාරම්භ වස්තුවක් කරගන්නවා මම වෙනද නම් මේ වෙලාවට භාවනා කරන්නේ මම මේක අතහැලා දාලා නිකන් ඉන්නවා දැන් නම් මම ඒක අභ්‍යාසයක් කරගන්නවා gedara වැඩ කරගන්නවා අතිරේක වැඩක් කරගන්නවා. කරන්න ගියාම මේකේ නැගිටලා එනවා යම් මට්ටමකට ගියාට පස්සේ ඒක නිකන් අනුන්ටත් බෝ වෙන සයිස් එකට යනවා. එහෙම එක්කෙනෙක් ඉන්නවා නම් ඒ පදාසියටම තේරෙනවා මේ කෑකොස්සන් ගහන එක නෙවෙයි වැඩේ. ඒක ඕන සතෙකුට කරත හැකියි. ඊ තියෙන්නේ කලබලයක් වෙච්චාම කලබල මේ කෑකොස්සන් ගහන්න නැතුව ඒකට හිත යොදන්න පටන් අර ගන්නවා. දැන් මේ මේ ලියන කෙනා ස්ත්‍රියාවක් නම් කියන්න තියෙන්නේ ප්‍රසූත වේදනාව මොන්න තරම් අමාරු. ප්‍රසූත වේදනාව කියන්නේ ඇට 17ක් එක සැරේ කඩනවා වගේ කියලා කියනවා. ඉතින් ඊට පස්සේ ආයෙත් ළමයි හම් වෙන්නේ. ඔච්චරම බය නම් නොකර ඉන්න පුළුවන්. කොටි දෙන විතරලු එක සැරයක් දරුවෙක් විදුවට පස්සේ ආයෙ දරුවෝ වදන් නැති වෙන කටයුතු කරන්නේ. අනිත් දෙන්නු එහෙම කරන්නේ නැහැ. ප්‍රසූත වේදනාව තුනට ඒකට කමටහන් සුද්ධ කරන්නෙත් නැහැ. මට මෙච්චර ප්‍රසූත වේදනාවක් ආවා. ඒ කවදාකවත් කමට අසුද්ධ කළා තියෙනවද කියලා බලන්න. මේ භාවනා කරන්න ගිහිල්ලා මැස්සෙක් ආව ගමන්, කැස්සක් ආව ගමන්, කුමුඩල්ලෙක් ආව ගමන්, මధుරේ කව මෙන්න બોලේ එන චෝදනා බුදුහාමරට විරුද්ධව බෙසං ගන්න. මොකද අරක ඉල්ලගෙන කන පරිප්පුවන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඒ පිරිමින්ද කියලා වැඩක් නැහැ. ඔය ඒ අතිබන්නෝඩ ඒ දුක කවදාකවත් විඳින්න බැරිලු පිරිමියෙකුට. ඔය කොච්චර බයිලා කතා කරත් ඒ ප්‍රසූත වේදනාව මාතෘත්වයේ තියෙන විශේෂ මේ මාතුගාම කියලා බුදුජානක විශේෂයෙන් සලකනවා. මොකද ඒක කාන්තාවන් විතරයි ඒ දැරීම දරන්න පුළුවන්. ඒ තමයි භාවනා මධ්‍යස්ථාන වල වැඩියෙන් කාන්තාව දකින්නෙත් ඒක නිසා තමයි. පිරිමින්න බෑ. පිරිමි ඒ වුණට එක්ක බොර ටිකක් පොයිලා බුදිය ගන්නවා. නැත්නම් ගහනවා කාට හරි. නැත්නම් වහකනවා. මොන කිසිම ඉවසන්න නැති જાතියක් තමයි පුරුෂයා කියන සතා පරුසයි. ගෑනු සතා එහෙම නැහැ. යෑනු චත්ත හරිම හොඳ චත්ත. හැබැයි භාවනා කරන්න ගියාම චරිචුරු ගන්න වැඩියෙන් ගන්න. ඉතින් මම දන්නේ මෙලිය වෙකන ඩිග්ගේ බලලා නෙමෙයි මම මේ කියන්නේ. මේ වේදනාවන පසනාවේ තියෙන විචිත්‍රත්වය. මුලදී නම් ඇත්තටම සෙම හැලෙනවා. හොටු ඇක්කිරෙනවා. ලැජ්ජයි, බයයි, බය අඩුයි තමයි. නමුත් මේක පොඩ්ඩක් කාගෙන ඉදිරියට යන්න පුරුදු වුණාට පස්සේ ධීරිය මවක් වාගේ ඊට පස්සේ තේරෙන්න පටන් ගන්නවා හත් අවුරුද්දක් හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනකොට බුදු වෙන්නේ ඉස්සෙල්ලා සර්වචන් වහන්සේ ඒ කරපු ටික චූලසුඤ්ඤ සියනාද සූත්‍රය ලියලා තියෙනවා පොතක ලියන්න බැරි දේවල් කියවලා බලන්න පොඩ්ඩක් සර්වචන් වහන්සේ කෙනෙක් තියා වෙන කෙනෙකුටවත් කියන්න බැරි දේවල් කියලා තියෙනවා ඒ වුණත් මැරෙන්නේ නැහැ ඒක නිසා ඒවට ඊවසාගෙන ඉදිරියට යන්න තමයි අපි සාමූහික වශයෙන් ප්‍රතිතද කරගන්න ඕනේ. පුද්ගලිකවත් ප්‍රතිතද කරගන්න ඕනේ. ඒක තමයි තපත කියන්නේ. ඒවන්ට මේ කරපු රිට්‍රීට් ගන්නවත් ධ්‍යාන කීයක් ලැබුවද කියේ ඒව නෙමෙයි. ඒව නිකන් මේ අතුරු බල විතරයි. මේකට කොච්චර මොන දෙනවද කියලා. ඒ නිසා ඒව පුළුවන් තරම් ලිඛිතව තියාගන්න. ඊට පස්සේ බොජ්ජංග ධර්ම කියන්නේ මොනවද? ආයෙ ලෙඩක් ආවට පස්සේ අර එදා භාවනා කරනකොට අපි ඒක කියවනවා. බොජ්ජංග සූත්‍රයේ තියෙන එච්චරයි. බුදුරජාණන් වහන්සේත් කියනවා චුන්දහමඳුරන්න චුන්ද බොද්ධ බොජ්ජංග ටික කියපන් කියලා. එතකොට කියනවා භගවතමය ධම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ කියලා සති සම්බොජ්ජංගංකෝ බන්ති සතිය වඩපෙක් ගැන පොඩ්ඩක් මතක් කරගන්න. ධම්මවිචේ වඩපෙක් ගැන කතා කරගන්න. වීර්ය වඩපෙක් ගැන මතක් කරන්න කියනකොට මතක් වෙනවා මම ඔయిత වැඩි කාලා තියෙනවා. දැන් මේලා හිත පොඩ්ඩක් එහෙම වෙලා බොජ්ජංග බණ ඇහෙනකොට ආයේ බැටරිය charge වෙලා එනවා වගේ එතනම අන්තරදාපේ තතෝ අන්තරදාපේති නැගිටිනවා ඒ ආසනෙන් නැගිට. ඉතින් ඒ නිසා මේ සටහන් මේවා තමයි ලෝක සාහිත්‍යයට යන්න ඕන දේවල්. මේක බය අදුකමක්වත් මෝඩකමක්වත් නෙවෙයි. ඒ ටික සටහන් තියාගන්න පුළුවන් තරම් විස්තර දාන්න ඕකට. ඒක මේ හීනමානයක්වත් දුකට කැමති ගතියක්වත් නෙවෙයි. මේ තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න ඇති. ඒ නිසා තව දුරටත් දුක වැඩි වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. අවසරයි අතිගෞරවනීය ස්වාමීන් වහන්ස මා පරයන්ක භාවනාවේදී ඊයේ දිනේ ආස්වාස ප්‍රස්වාසය මෙනෙහි කිරීමට පටන් ගනිමි ආස්වාසයේ ආස්වාසයේ නාසයේ මුල සිසිලසට පටන්ගෙන නාසිකාග්‍රයේ වැඩි ටික වේලාවකින් ප්‍රස්වාසයේ පටන්ගත් බවත් එය වම් නාසයේ මුලදී උණුසුම්ම පිටව ගිය බවත් මෙය චක්‍රාකාරයකින් සිදුවන බවත් නිරීක්ෂණය කළෙමි පසුව කකුලේ සහ පපුවේ ඊතා තද වේදනාවක්ද ඒ උදර උදරය දක්වා පැතිරී පැවති වේදනාවක් වූහෙයින් භාවනා අරමුණෙන් බැහැරව සිත වේදනා කෙරේ යොමුය වේදනාව වේදනාව කියා මෙනෙහි කරමින් නිතර නිතර ඉරියව්ව වෙනස් කිරීමට සිදු වුවත් ඊතා ධෛර්යයෙන් මූල කර්මස්ථානයේ වෙත සිත යොමු කළෙමි එහෙත් සක්මන් භාවනාවේදී කකුලේ වේදනාව තිබුණද සිත වම සහ දකුණ දෙස දෙපාය මත යොමු කරමින් සක්මන් කෙලෙමි. දෙපාය පොළවේ ගැටෙන බවත්, පයේ සිනිඳු බව හා පොළවේ තද ගතිය හොඳින් නිරීක්ෂණය කරමින් සක්මන් භාවනාව වැලි මළුවේදී කිරීමට හැකියිය. පරයන්ක භාවනාවේදී කොන්ද වේදනාව අධිකව දැනීම තිබුණත් මූල කර්මස්ථානයට වෙතට සිත යොමු කිරීමට හැකියිය. නිතර නිතර ඉරියව් වෙනස් කරමින් භාවනා කිරීම හොඳ නැතිද යන්න පහදා දෙන ලෙස ගෞරවයෙන් අයද සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පතමි. අවසානයේ නිවන් සුවය ප්‍රාර්ථනා කරමි. භාවනා නොකර ඉන්නවට වැඩිය ඉතින් මාරු කර කර හරි භාවනා කරන එක හොඳයි. එමෙ යනකොට විතරක් ඒ කෙනාට ඉස්සරහට ඉරියව් මාරු කිරීම අඩු කිරීමේ ක්‍රම සාවිදි දැනගන්න පුළුවන්. ඒ නිසා ඉරියව් මාරු කරනවා නැහැ කියන එක නෙවෙයි අපි මේ කතා කරන්න හදන්නේ මේ සිදුවෙන මොන අල්ලපනල්ල වුණත් සත්‍ය ආලෝකේ යටදෙද සිද්ධ වෙන්නේ නැද්ද කියන එක. සත්‍ය ආලෝකයට මේකට අහුණාට පස්සේ ඒ කෙනා තුල නොයෙකුත් ක්‍රම සාවිදි පහළ වෙන්න පටන් ගන්නවා. ඒක සම්‍යක් ප්‍රඥාවෙන් එන එකක්. ඒ ඒ ප්‍රශ්නෙට මුහුණ දුන්නාට පස්සේ තමයි මේ බොඩි නොලෙජ් කියන එක මේ ඇඟ අපිට දෙන උත්තරේ එන්න පටන් අරගන්නේ. අපි මේකට දොස්තරලා දැම්මට, කොන්දොස්තරලා දැම්මට, පෙරක දూరుව දැම්මට කවදාකවත් උත්තරයක් එන්නේ නැහැ. උත්තරේ එන්නේ මේ ශරීරයට බාර දෙන්න වැඩි. නිසා කායනපසනාව හිත යොදාගෙන මේ සද්දක අමීරියාවද්ද, හිතවිල්ල කමීරියාවද්ද, වේදනාව කමීරියාවද්ද, මූල කර්මත්‍ය අමීරියාවද්ද කියලා බැලුවොත් ඒක දැක්කනම් ඒකට ඕන උත්තරේ එනවා. ඒක නිසා ඉරියව් මාරු කරන එක නෙමෙයි ප්‍රශ්නේ. මේ මාරු කරන ඉරියව් නැත්නම් ඉරියාපත සංදි මේ ඉරියව් ඉඳලා අර ඉරියවට මාරු කරන සංදිස්ථානය සතියෙන් නම් කෙරෙන්නේ SMS slowly mindfully silently එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ හරියට කාලය ඇදලා ඇල්ලුවා වගේ එකක් එකක් ඇතුළත ඉරියව්වේ පොඩි ඉරියව් වලට කැඩි කැඩි කැඩි කැඩි යන හැටි තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒක දෝෂයකට ලක් වෙන්නේ නැහැ. වැඩි තොරතුරු ප්‍රමාණයක් මේ ගානට ඉති ඉති මේ පෙර කැලක් gediya pitin ගිලිනව වෙනුවට හපල හපල කනකොට ඕජා වෙනවනේ ඒ පරිවිච්ච gediyak නෙමෙයි මම මේ කියන්නේ ඉදිච්චන්ත gediyකුත් නෙමෙයි ගානට ඉදිච්ච gediya හපන්න හපන්න හපන්න ඒ හපන හපන වෙලාවට ඕජා වෙනවා ඒ වගේ තමයි මේ අරමුණ ඉරියව් මාරු කිරීමේ අරමුණ කඩ කඩ කඩ කඩ පාවිච්චි කරුවොත් ඉරියාපත සංදිවල ධර්මෝජාව නැත්නම් ධර්ම රසයක් එන්න පටන් අර ගන්නවා. මේක liver machine එකක් වගේ ඕඩර් එක දුන්නාට පස්සේ ඒක වැඩ කරන්න හැටි. ඒක ඒක බලබලා කරනවා නම් ඉරියව් මාරු කිරීම සඳහා ඉරියව් මාරු කරන්න යන්න එපා. ඒ හේතුවක් දැනගෙන ඉරියව් මාරු කර වැඩි උණයි අඩු උණයි කියලා ප්‍රශ්නයක් නැහැ. භවනා හරිනම් දල වශයෙන් කියන්න පුළුවන් ඉරියව් මාරු කිරීම අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මූලික ආරම්භක ශේෂයේ වශයෙන් අඩුතු වැඩිති කියලා එච්චර ඔලුවට ගන්න යන්න එපා. අවසරයි ස්වාමීන් වහන්ස මම තරමක් පළපුරුදු යෝගිනියක් මේ. ඊයේ රාත්‍රියේ පර්යංකයේදී ශරීරයේ ඇටසැකිල්ල හොඳින් පෙනුන අතර එය ඉලෑට කොඳු ඇට හා උකුල්ලට පමනේ. රාමුවක්සේ හොඳින් පෙනෙන අතර පර්යංක කාලය පුරාවටම පැවතුණා. මීට පෙරත් මේ තරම්ම නැතත් මේ මෙම ඇටසැකිල්ල පර්යංකයේ දැක තිබුණා. මේ අවස්ථාවේදී මම අට්ටි අට්ටි කියලා මෙනෙහි කළා. වෙනසක් දැකගත නොහැකි වුණා. පසුව විවේකීව මේ தත්ත්වය මතකයෙන්ගෙන ඇටසැකිල්ල පටවිය ලෙසගෙන පටවි පටවි කියා මෙනෙහි කරද්දී ඇටසැකිල්ල කුඩුපට්ටම් වී පස් බවටපත් වුණා. දිස්සුණා. එහිදී අනිත්‍ය බව සියල්ල වෙනසී යන බව වැටහුණා. කැමැත්ත නොහොත් රාගය පවතින තාක් දුකක් ඉපදීමත් ඇතිවන බවත් පසක් වුණා. තව තවත් වීරිය කළ යුතු බවත් ඇටසැකිල්ල පස්ගොඩ ස්පර්ශ ඇටසැකිල්ල තුඹස පස්ගොඩ සර්පයා ගස මිනිසා සියල්ල වේයන් විසින් පස් කරන දසක කලක් මෙන් අනිත්‍ය වන බවත් ප්‍රියමනාප ආහාර අඩු වී අවසානයේදී පස්සී යන බවත් එක විට දිස්සුණා. සියල්ල අනිත්‍ය බව පෙරහැරක් මෙන් වැටහුණා. මෙහිදී සතුටක්වත් කලකිරීමක්වත් නොව ආඩම්බරයක්වත් නොව වැටහීමක් සමග බුදුරජාණන් වහන්සේ ගැනත් පෙන්වා වදාලා වූ ධර්මයේ ගැනත් ඔබ වහන්සේ ඇතුළු සංඝරත්නය ගැනත් ඉමහත් ගෞරවයක් ඇති වුණා. ඇතුලාන්තයේ උතුරන ශ්‍රද්ධාවක් සමග හැඬීමක් ඇති වුණත් එය උපන්ගෙයිම මිය යන දරුවෙකු මෙන් අනිත්‍ය බව එවෙලෙම තේරුණා. සියලු මිනිසුන් ඇතුළු සත්‍යයන් කෙරෙහි අනුකම්පාවක්ද ඇති වුණා. තේරුණා. තවදුරටත් ගැඹුරින් මේ தත්ත්වය අත්දකින්න ලැබේවා කියා වැටහි. උපදේශක් බලාපොරොත්තු වෙමි. නිවනින්ම සැනසේවා. මේ කියන්න අමාරුයි. කියන්නේ අටසකිල්ල පිළිබඳව මේ මතුවෙච්ච එක හිතින් හදාගත් එකක්ද එහෙම නැත්නම් හොඳට සතිමත් වීම නිසා සමාධියෙන් ඇතිවෙච්ච එකක්ද කියලා කියන්න අමාරුයි. නමුත් මේ ඇතිලා තියෙන ආනිසංස ටික බලලා මේ මේ චරිත වලට මේවා ඉබේ හම්බ වෙන දේවල්. ඒක නැවත නැවත වෙන්න ආරින්න. ඒ නැවත නැවත වීමෙන් තමයි මේක දීර්ඝ කාලීනව පරීක්ෂා කරලා බලන්න පුළුවන් වෙන්නේ. මේ මනෝ විකාරයක්ද, චින්තාමය ඥානයක්ද, එහෙම නැත්නම් භාවනාවේ සතිය සමාධිය නිසා ඇතිවෙච්ච එකක්ද කියලා පිටේ ඉඳලා කරන එකට තියා මේ කරන එක නතර තේරුම් ගන්න බෑ. හැබැයි ගොඩේන ක්‍රමයේ තමයි මේක නැවත නැවත කරලා කාලයට සාපේක්ෂව නැවත නැවත කිරීමේදී ඇති වෙන ප්‍රතිඵල වලින් තමයි කියන්නේ. නිසා මේ වගේ ආනිසංස වැටෙනවා නම් බාධක ධර්ම අඩු නම් මේක නැවත නැවත කරන්න දිගටම වෙන්න අරින්න වෙන ගමන් ඔය අවධානයේ සතිය විචනාත්මක ගතිය දිගට තියාගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්කේදී ආස්වාස ප්‍රස්වාසයේ කියා මෙනෙහි නොකොට එදෙස බලා සිටිය හැකි බව තේරුණි. එසේ ටික වේලාවක් ආස්වාස හා ප්‍රස්වාස දෙස බලා සිටින විට ප්‍රස්වාස කර ටික වේලාවක් යනතුරු ආස්වාසයේ සිදුනවන බවද ප්‍රකට විය. මෙය ආනාපානයේ සංසිඳීමක්ද මනා වූ ප්‍රීතියක් හිතට දැනේ. හැම මොහොතකම පරයන්කයට වී ආනාපානය දෙස බලා සිටීමට සිත්තේ. කයේ දැඩි වේදනාවක් දැනුණත් එදෙස බලා සිටිය හැකි වේ. මෙම භාවනාවේ යම් දෝෂයක් තිබේ නම් කරුණාවෙන් පහදා දෙනසේක්වා. තෙරුවන් සරණයි. නිකම් සිද්ධිය තරල කිරීම සඳහා කරන්න පුළුවන්. මේ ක්‍රමය අනුව වැඩි හුස්ම වාර ගාණක් බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ලබා ගැනීම සඳහා කුමක් කළ යුතුද? නැත්නම් වැඩි වේලාවක් හුස්මට මුණ මුණ දාලා තියාගෙන ඉන්න පුළුවන් කමක් සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරන්න. එතකොට ඕකේ මේරීම ඒ අනුව සිද්ධ වෙනවා. වැඩි වේලාවක් කර්මන අසුර කරන්න ඉඩ දෙන්න. හොඳයි අපි කොහොමද මේක හෙටට සලකා බලමු. අදට අපේ ධර්ම සාකච්ඡාව මෙතනින් સમાપ્ત කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන්